අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ ඉඩ ලැබෙන පීඨ ප්‍රස්තාව ලැබෙන විදිහට සභාවෙන් බතු වෙන ප්‍රශ්න තියෙනවා නම් අපි සැලකිලිමත් වෙමු අපි දොරේ ඉන්න ඕන මහත්තයට මතක් කරමු ලිඛිත ප්‍රශ්න කරුණාකරලා සභාවට ඉදිරිපත් කරන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 14ක් තියෙනවා. මුගක් ප්‍රශ්න සම්බන්ධ වෙලා තියෙන්නේ සක්මන් භාවනාව සඳහා. පළවෙනි ප්‍රශ්නේ හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව ආරම්භ කිරීමේදී උඩුකය තුලින් කෙලින් තබාගෙන පරයන්කේ වාඩි වී මූල කර්මස්ථානයේ සිත යොමු කෙලිමි. ආස්වාසේ ප්‍රාස්වාසේ හොඳින් හඳුනා ගත්ෙමි. සුලන් රැල්ල නාසිකාග්‍රයේ වැඩි ඇතුළු වෙනවත් පිටවනවත් හොඳින් හඳුනා ගත්ෙමි. මුලදී සුලන් රැල්ල 5-6 වතාවක් තිබී සිත අනිත් අරමුණු ශබ්ද ආදිය කරා ඇදී ගියේය. ඒ හැම අවස්ථාවකම සිත පිටතට පිටතට ගිය බව හඳුනාගෙන නැවත ආස්වාස ප්‍රාස්වාසයේ අරමුණ කරා ආවෙමි. මුලදී නාස් විවර දෙකින්ම ඇතුළුවීම පිටවීම සිදු වුණත් පසුව එක් නාස් විවරයකින් පමණක් ඇතුළුවීම පිටවීම දැනේ. ඊටමත් සුමට සුලන් රැල්ලක් සිත පිරිමැදුණා වගේ දැනේ. මෙසේ පර්යංකේ පැයකමාරක් පමණ සිටින විට ආස්වාස ප්‍රාස්වාසයේ නොදෙනියයි. එමෙන්ම කිසිම ශබ්දයක්වත් වෙනත් අරමුණක්වත් නොදෙනියයි. මං හිතාගෙන හිටියේ නිින්ද ගියාද කියලයි. නමුත් නිින්ද ගිය බවක් මට දැනෙන්නේ නැහැ. නැවතත් එම ආස්වාස ප්‍රාසය මෙනෙහි කෙලිමි. කරුතර ස්වාමින් වහන්සේ මේ පහදා දෙනු ලබත්වා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඉදිරිපත් කරලා තියෙන මේ චිත්ත වීදිය හොඳට පැහැදිලි. නමුත් අන්තිමට කියන මේ නිින්දද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ නැත්නම් නිින්ද ගියේ නෑ වගේ කියන ඒ සැකේ ඔය හිතෙන්තර ලේසි නෑ මග අරින්න. නමුත් උත්තරේ තියෙන ඔය ලියවිලා තියෙන එකේ මුල් වාක්‍ය කීපයේම ආනාපානට හිත ගියයි කිව්වට එක ආනාපානකවත් විස්තර හොයන්න ඒකේ ස්වභාව සටහන් ආකාර විස්තර හොයන්න ගිහිල්ලා නෑ එක්ක පෙනිච්ච දේවල් සභාවට වார்த்தාවට ඇතුල් කරලා නැහැ. ඒක අපි දවස පුරාම ඊයේ මතක් කරපු දෙයක්. ඉතින් මේ මට්ටමට භාවනාව යන කෙනෙක් ඒක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ගේ මූල කර්මස්ථානයේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග දන්නේ නැත්නම් අවසානයේ යනකොට කලන් මේ මේ සැක පහළ වෙනවා. අනිශ්චිතතාව පහළ වෙන නිසා පටන් ගන්නකොට හොත්තට කැළේ ගල බේරුවා වගේ මම කොහොමද දන්නේ ආනපනින් ඉන්නවා කියලා. අන්නේ තොරතුරු එක මේකට ඇතුල් කරන්න ඕනේ වார்த்தාවට ඇතුල් කරන්න දැනගන්න ඕනේ. දෙක අනිත් දවසේ භාවනා මෙතෙන්ට ආගෙන එනකොට කල්ලාතු තේරෙයි මේ යන්න හදන්නේ ওই කියන නිින්ද වගේ ඒකට ලීන භාවය කියලා කියන්නේ හිත සැඟවි ගන්න හදනවා වගේ අන්න එකට ලෑස්ති වෙලා ගියොත් ඔකට අවදි වෙන්න පුළුවන් අවදි වෙන්න තමයි අර අරමුණ පේන වෙලාවේදී අරමුණේ සටහන් ආකාර බලන එක වැදගත් ඒක වාර්තාවට ඇදු කරන එක වැදගත් ඊයේ ඒක මම හිතන්නේ හැම ප්‍රශ්නෙදීම මම මතක් කරා අද පටන් ගන්න ප්‍රශ්නෙම මතක් කරනවා ඒ වුණාට ඒක මගාරවල යන හැටි ඔක්කොමල අවදින් ඉන්න මේ ලියන හැම කෙනෙක්ම අදාළ කාරණාව ලියන්නේ නැතුව වට වලල්ලේ ඇවිදිනවා. ඒක නිසා ඒකට ලෑස්තිලා පහර දුන්නේ නැත්නම් අපි මාර් පාක්ෂික වෙනවා, කෙලස් වලට බර වෙනවා, සැක පහල කරනවා, අනිශ්චිතතාවය පහල වෙනවා. ඒ නිසා ඒක අයින් කරන්න ඕනේ නම් පටන් ගන්නකොටම මේ මූල කර්මස්ථානේ ඒ ස්වභාව සටහන් ආකාර විස්තර ටික බලලා බලන එකයි බලන එක වාර්තාවට ඇතුළු කරන එක තමයි මම වැඩියෙන් අවධානය කරන්නේ. එතකොට ගොඩක් පැහැදිලි වෙන්න ඉඩ තියෙනවා ඒ තියෙන මේ පැහැදිලි தત્වේ. ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම පළමුව එක් පාදයක් ඔසවන විට එහි මුල මැද අග අවස්ථා වශයෙන් බැලුවෙමි. තවදුරටත් එසේ කරන විට පාදයේ එසවීම යන ක්‍රියාවෙන් විලුඹ එසවීම, ඇඟිලි මගින් පොළව තෙරපීම සහ පොළව හා ස්පර්ශය නැති විට නැතිවන විට නැතිවන ලෙස නිරීක්ෂණය කළෙමි. එම ආකාරයටම පාදයේ පොළව මත පිහිටන විටද විලුඹ පොළවේ මැදීම, තෙරපීම, පතුලේ මැද සහ ඇඟිලි පොළවේ මැදට මැදට වැදීම නිරීක්ෂණය කළෙමි. මේ අවස්ථාවේදී පොළවේ විවිධ වෙනස්කම් යටිපතුලට හොඳින් දැනිමින් තිබුණි. පොළවේ වැලි අතරට පතුල එරීමද ඇඟිලි වලින් වැලි තල්ලු කිරීමද හොඳින් දැනුනි. යටිපතුලේ සංවේදීතා ලැබීම බොහෝසෙයින් වැඩි විය. ඊතා කුඩා ගල් කටයක් ඇනීමද හොඳින් දැනුනි. මට්ටම් නොවි වැලි රැල්ලක් උඩින් පාදයේ තැබු විට වැලි කන්දක් උඩින් යන්නාසේ දැනුනි. මේ අතර මේ සංවේදීතා ඔස්සේ සිත යොමු වන විට සක්මන් තවදුරටත් වේගේ ඊතා බාල විය. මුළු ශරීරයේම අමතක වී පතුල ගැන පමණක් මම දැනුවත් වීමි. නොනවත්වා පෑයක් පමණ මෙසේ කළ විට මට ඇවිදීම ඇවිදීමක් ලෙස නොව පොළොව මතු විට පාවීමක් ලෙස දැනුනි. මේ සියල්ල සිදුවන අතරවාරයේ සිත පිට ගියත් නැවත ආයාසයකින් තොරව සිය පැවැත්විය හැකි විය. ඒ හැම මොහොතකම භාවනාව කැඩුන ස්ට්‍රෝක් එකක් දාලා නැවතුණ තැනින්ම පටන්ගත හැකියවීම විශේෂයකි. සිරුරේ අනෙක් තැන් අංග පිළිබඳ මේ වින විට මට අමතක වී හෝ දැනුවත් වීමක් වීමද එමගින් පතුලට ලැබෙන සංවේදීතාවලට හොඳින් අවදා දීමටද හැකි වීමද සිටුයිනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක විතර ගියේ ඉස්සලා ලියන එකට වැඩිය හොඳයි. ඉස්සලා ලියපෙකට වැඩිය හොඳයි. ඒ කියන්නේ පය වැටෙන හැටි, වෙලුඹ ගැටෙන හැටි, උණුසුම් සිසිල් ගති විස්තර කළා තියෙනවා. ඒ නිසා එවැනි කෙනෙකුට භාවනාදිගේ ඉදිරියට යන්න තියෙන හැකියාව වැඩි. මේකෙදි මෙන්න මේ වගේ අලුත් පැත්තක් මතු කරලා තියෙන එකක් උද්දීපනය කරලා පෙන්වන්න පුළුවන්. සමහර කකුලේ පතුලේ හැපීම් බැඳීම් හුදට අවබෝධ වෙනකොට ශරීරයේ අනිත් කොටස් නැතුව වගේ වැටෙනවා. ඒකට ඕනම භාෂාවකින් අපිට කියන්න පුළුවන් මේ කකුල තියෙනවා කකුල මේ වැලි වල හැප්පුණා ගල කැහැප්පුණා. ඒකට තියෙන බව වැටහෙන එක නම් භාෂාවේ කියතයි. නැති බව වැටුනේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහුවොත් එimhe ඒ ඔය ඔය ලියන කරන කට උත්තර නැති වෙනවා. හැබැයි ඒක අත්දකින්න දෙයක්. මේ මේ අංගපසංග නැති බව තේරෙනවා. මොකෙන්ද තේරෙන්නේ? නාස්තිකාර්ථේ. ආස්තිකාර්ථේ නෙවෙයි. මේක අපේ හිතේ මේ යටි හිතට බැස ගන්න අවස්ථාව තමයි. අපිට එන්න පුගමන් නිින්ද ගියා වගේ තේරෙනවා. ඉඳගන් ශරීර කොටසක් නැති බව තේරෙනවා. තියෙන කොටස හොඳට උද්දීපන වෙලා පේනවා. ඉතින් ඒක නිසා බලන්න මේ හිත සතිය වඩනකොට ඇති දේ විතරක් නෙවෙයි නැති දේ පෙන්වන්න පටන් ගන්නවා. එතෙන් තමයි ආධ්‍යාත්මය තියෙන්නේ. එතෙන් තමයි අපේ ඔය අනිච්ච දුක්ඛ අනාත්ම තියෙන මේ පැත්තේ. ඔය තියෙන පැත්තේ නැහැ. තියෙන එක දිහා හොඳට බලනකොට මේ කොටස් නැති බව වැටෙනවා. නොදෙනී යන බව තේරෙනවා. විස්තර කරගන්න බැරි බව තේරෙන කලබල වෙන්න එපා. මේ තමයි බුදුරජාණන්සේ අපිට ආධ්‍යාත්මය පෙන්වන හැටි. එහෙම නැත්නම් ආස්තිකත්වයට සාපේක්ෂව නාස්තිකත්වය පෙන්වන හැටි. ඇති බව පෙන්නලා ඒකට සාපේක්ෂව නැති බව පෙන්නනවා. මේ අලුතෙන් ආපේ එකක් නෙවෙයි හිතේ තිබුණ එකක් දැන් ලස්සනට පරිච්ඡේදලා පේනවා. ඉතින් ඒ නිසා ඇති දේ ගැන හොඳට අවධානය යොමු කරගෙන නැති දේ එනකොට උත්සාහ කරන්න කොහෙන්ද මේ නැති දේ අවබෝධ වෙන්නේ ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද මනසෙන්ද නැහැ. ඔය හයෙම නිදහස් තනකින් තමයි නැති බව වැටහෙන්නේ. ඒකට කියනවා ඉන්ද්‍රිය විනිර්මුක්ත විඥානය කියලා. එහෙම නැත්නම් අනින්ද්‍රිය බද්ධ විඥානය කියලා. ඒක අපි ළඟ තියෙන කවදාවත් වැඩගත් නැති පැත්තක්. ඒ මොකද ඒකට බයයි. එක්ක හිතන මේ භාවනා වැරදිලා සතිය කැඩිලා සමාධිය නැහැ. ඒක තමයි භාවනා සතිය උත්කෘෂ්ඨම අවස්ථාව. සමාධිය උත්කෘෂ්ඨම අවස්ථාව. ඒක ඉන්ද්‍රියයන් සම්බන්ධ වෙලා නෙමෙයි පේන්නේ. ඒ නිසා ඒ දැනුම මගේ නෙවෙයි. හැබැයි දැනුමක් තමයි ඔක තමයි බුදුහමතුත් දැනගන්නේ ඔය ක්‍රමෙන් තමයි. ඕනෙම උත්මේක් අවබෝධ කරන්නේ දන්න දෙයට සාපේක්ෂව මේ නොදන්න දේ පේනකොට පේනවා. නොදන්න දේ මගේ ඉඳුරංගෙන් නෙවෙයි හම්බ වෙන්නේ. හැබැයි දන්න දේ හොඳටම කැඳේ බේරලා කැඳේ කාලේ බේර වගේ දැන ගන්න. ආවට ගියාට ලෙඩ කපුට වැල කන්නා වගේ බලලා බෑ. උන්ටට බලනකොට අරක පේන්න ගන්න. එතකොට තමයි තේරෙනවා ඉඳපු ගමන් මේ කතන්දර කිව්වට අතරමැද ජවනික රාශියක් තියෙන අපිට අහුවෙලත් නැහැ, දන්නෙත් නැහැ. එනිසා ඉස්සලා දන්න දේ ඊටසේ නොදන්න දේ දන්න දේ දාන්න නොදන්න දේ දාන්න ඊපස්සේ දැනගන්න බැරි කොටසක් තියෙන බව දන්නවා. ඒ හැරි ඔය වැඩක් නැහැ. ඒක අපිට කොහොමඩක්වත් අල්ලන්න බෑ. ඒ නිසා දන්න දෙයි නොදන්න දෙයි වැඩි වෙනවා නම් සතිය දිනු වෙනවා. ඒ නිසා ඔය ඇති කරගත්ත සතිය පැන්සල උල් කරන්න වගේ උල් කරන්න ඕන. දැලි පීයක් ගන්නවා වගේ ගාන්න මලකට කාච්ච පීයක් වගේ තියාන හිටියට ඕක ওই ගැඹුරට යන්න බෑ. ඒ නිසා මම මේ කරන්නේ ඒකට පොඩි ආරාධනාවක් කරනවා. ඒකට දොර ඇරලා දෙනවා. ඒ නොදන්න දේ එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. කවදා හරි තේරුම් ගනි මුළු පද්ධතියෙන් දන්න දේ තියෙන 104ට අඩු ප්‍රමාණයක් 96ට වැඩි ප්‍රමාණයක් අපි ඉන්නේ නොදන්න දැනක නමුත් ඒක දන්නේ නැති නිසා තමයි අපිට පුත්තජන කියලා කියන්නේ. අපි දන්න ටික 105ටත් වැඩිය අඩුයි. එහෙම නැත්නම් නොගිනිය යුත්තරන් කියලා බුදුහාමුදුරු කියනවා. ඒකට නොදන්න දේ ප්‍රදේශයේ වෙන දැනගත්තට පස්සේ පේනවා බුදුන් කියන්නේ කවුද කියලා. එහෙම නැත්නම් අපිත් ආයනේ අපිට අර විශේෂ අපි විශේෂඥයෝ මේ ශිල්පේ මම දන්නවා මම අරක දන්නවයි කිය. ඒක තේරෙයි කවදාරියෝ නොදන්නේ නොදන්න දේ. ඒ නොදැනී යනවා කියලා කියන්නේ. ආන ඒකට හොඳට අවධානයක් දීලා කරන්න. එතකොට තේරෙයි ඒකේ සත්‍ය සූසීස අවස්ථාවක්. ඒක දන්නෝ ඒකට අනුග්‍රහ කරනවා. දන්නේ නැති අත්‍යකට බය වෙනවා. බය වුණොත් සැකේ. අනතුරුදායක තත්ත්වයක් වගේ පේනවා. ඉතින් කියනවා භාවනා කරලා පිස්සු හැදුරයි කියලා. ඇත්තටම භාවනා කරලා පිස්සු නැහැ. පිටෝ භාවනා කීතල තමයි ඉද්ද වෙන්නේ ගොඩක් වෙලාවට. හරියට දන්න මිනිහා නම් ওই කියන පාර දිගේ ඕ නොදන්න දෙයට අවදි වෙන්න වෙන්න වෙන්න ආධ්‍යාත්මික වැඩෙනවා. මම දින හතේ භාවනා වැඩසටහන් දෙකකට සහභාගී වුනිමි. gederadit භාවනා කරමි. සතිමත් බව සතිමත් බව වැටහෙනවා දනිමි. ආස්වාස ප්‍රාස්වාසයේ ඉඳගෙන භාවනාවේදී උඩට එන හුස්ම රැල්ලද පහට පහතට එන හුස්ම රැල්ලද දෙස බලා සිටියෙමි. උඩට එන හුස්ම රැල්ලේ මුල මුල් තැන එන්නේ පහතට හිරෙන හුස්ම රැල්ලේ අග හිස් තැනකින්ය. එයින් හුස්ම රැල්ලේ අග මුල මැද වැටෙහි. විනාඩි 45ක් පමණ එක ඉරියව්වේ සිටින විට වේදනාව දැනේ. එයද මෙනෙහි කරමි. එහෙත් වේදනාව උත්සන්නව ආ විට මම සිහියෙන්ම ඉදිරි ඉදිරිය ඉරියව් වෙනස් කරගනිමි. එහෙම පැය එකමාරක් සිටීමට හැකිය. තවද පැය භාගයක් පමණ වේලා භාවනාව සිත හුස්ම රැල්ලේ අග මුල මැද දෙස බලා ඉඳෙද්දී සිත කය දෙකම හරිම සුවදායක සහනයක් අත්විඳි. මට දැන් නිතරම හුස්ම රැල්ල දෙස බලා සිටීමට උගන් උත්සාහයක් උත්සාහයක් දැනේ. පුටුවක ඉඳගෙන හිටියත් ඇඳේ නිින්දට ගිය වෙලාවෙත් හුස්ම රැල්ල දෙස බලා සිටීමට හැකිය. සිතට ප්‍රීතියක්ද ඇති බව වැටහි. සිත කය සැහැල්ලු වෙලාවට හුස්ම රැල්ල යාන්තමට හීනියට දැනෙන බව වැටහි. මගේ ඉදිරිය ගැන මට නොවැටේ. මෙහි වරදක් ඇද්ද? මා ගැන අනුකම්පා කර මේ ගැන පහදා දෙනසේක්වා. කරුතර ස්වාන් වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා නිවන් සුව සැනසීම ලබත්වා. ඔයා ඉස්සලා කතා කරුවා වගේ නොදන්න පැත්ත ගැන මේකෙදි කියනවා ආශ්වාසයේ මුලයි අගයි දෙකේම හිස්තනක් තියෙනවා කියලා තේරෙනවා කියලා. අන්න ඒක තේරෙන්නේ කොහොමද කියලා බලන්න. මැද තේරෙන ක්‍රමේ නම් පිරිමැදීමෙන් කියන්නේ උණුසුමෙන් සිසිලසෙන්. හිස්තන තේරෙන්නේ දැනීමකින් නෙවෙයි. එතන තමයි තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදා. එතෙන් තමයි අපි අවදි වෙන්න ඕනේ. ඒ නිසා පේන හරිය හොඳට ප්‍රස්තාර කරන්න. එතකොට ඒ හරහා නොදන්න තැනට යනවා. සමහර එක හිස්තන කියලා කියනවා. සමහර නොදන්න තැන කියලා කියනවා. සමහර තැනට මේ මතකේ නැති තැන් කියලා කියනවා. කොහොම හරි ওই චිත්‍රයේ 100ට 50කට වැඩි ප්‍රමාණය හිස්තන තියෙන්නේ. ඒක නොදන්න මිනිහට තමයි පෘථජනයයි කියන්නේ. හැම තැනම කඩ කඩ වෙලා යනවා අතරමැද හැම තැනම පැලිරි තියෙනවා ඒ පැලිරි පේන්න පටන් ගත්තට පස්සේ අන්තිම බණ්ඩෝ මේකේ තියෙන පැලිරි විතරයි හිස්තැන් විතරයි ඔය තියෙනවා කියන දේ ගණන් ගන්න දෙයක් නැති වෙනකන් ඒ හිස්තැන දක්නාසුලුව ඒක බය වෙන්න දෙයක් කලබල වෙන්න දෙයක් গুপ্ত දෙයක් ගුඪ දෙයක් නෙවෙයි කියලා යන මිනිහට තමයි විපස්සනා කරනවා කියන්නේ ඒක දකින්නට බය වෙන කෙනා භාවනා නම් කරනවා නමුත් තුඟක් කරලා කො සමත පැත්තට යනවා වෙන්නේ නැති. එහෙම නැත්නම් නිවන බලනවා බලාපොරොත්තු නොවෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංජ බදල් ඔළුව දෙකට දෙතවරලා කරන භාවනාව. ඒ නිසා මේකෙදි ඉදිරියට යන්න නම් ආස්වාසේ මුල අග අහුවෙච්ච ටිකේ බලන්න ඒක දැනගන්නේ කොහොමද? නැති බවෙන් දැනගන්න. ස්පර්ශ කරන්න බැරි බවෙන්. පංච ඉන්ද්‍රයන් හයට අහුවෙන්නේ නැති බවෙන් නමුත් අත්දැකීමක් කියලා එකක් තියෙනවා. අන්නේ අත්දැකීම බය නැතුව ලෑස්ති වෙලා ඒකට යන්න ගත්තන් ගත්තම් පේනවා ඉරියව්ව වෙනසක් නැහැ ඕනම වෙලාවක හුස්ම තියෙනවා. හුස්ම තියෙන ඕනම වෙලාවක ওই විවේකේ තියෙනවා. අපි ඒ වුණාට අපේ හිත නිතරම ආතතිගත දේවල් හොයනවා. කතන්දර ගොතනවා. අල්ලන්න පුළුවන් දේවල් හොයනවා. ඒකේ හරියට අසුචි මිරිකලා මැණික් හොයනවා වගේ. අසුචි වල මුතු හොයනවා වගේ. අසුචි වල මුතු නැහැ. අපි අත ගන්න කිසිම තැනක නිවන නැහැ. නිවන තියෙන්නේ ඔන්න ඔය අපිට පේනෙන්න බෑ දකින්න බෑ අත්දකින්න බෑ වගේ කියන දෙයට අභීතව යන කෙනාට නිවන කෝකේටත් මධ්‍යම ප්‍රතිපදාව හම්බෙන නිසා ওই කියපු මේ හිතන කියන වචනේ පාවිච්චි කරලා තිබුණේ අන්න ඒකට ලෑස්තිලා යන්න. එතකොට එතන දිග කතාවක් දිග ගමනක් තියෙයි. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන සක්මන් භාවනාවේ යෙදුණෙමි. පාදයේ ඔසවනවා, තබනවා, සිහියේ තබාගෙන සක්මනේ යෙදුණෙමි. එවිට වම් පාදයේ තබන විට මගේ දකුණු පාදයේ ඇඟිලි හැරෙන්න විලුඹ ප්‍රදේශයේ පොළවෙන් එසවි ඇති බව දැනුනි. මා එය සිතා කළ දෙයක් නොවේ. අනායාසයෙන් සිදුවන්නකි. නමුත් සිහිය මුල් අරමුණේම ඇති බව දනිමි. උපදේශ පතමි. ඒකට උපදේශයක් අවශ්‍ය නැහැ මේ තියෙන දෙයට අනුග්‍රහකරනද අනුග්‍රහ කරනකොට අපි ওই එක දෙයකට අවධානය යොමු කරලා ඒකාග්‍ර කරන්න හදන ඒ කර්මන දිගේ යන්න ගියුවට හිත 10ක් 15ක් එක්ක වැඩ කරන්න. වම තියෙනකොට දකුණු උස්සනවා. ඉතින් ගියාම රූප බලනකොට කන් දෙක වැහෙනවා. නාසයේ දිය වැහෙනවා. කනට හිත යනකොට ඇස් දෙක වැඩ නතර වෙනවා. ඉතින් මේ ඔක්කොම දකින්න නම් මේ දේයට නටන්න ඇරලා පිට කෙනෙක් වගේ බලනින්න ඕන. ඊතන්නේ අපි කරනවා කියලා මෙතන අපි කරන මොන මගුලක්වත් නැහැ. ඔක්කොම කලින් සැලසුම් කරපු එකක් තියෙන්නේ. මේ තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට කොයි වෙලාවේ රූප බලනවද කොයි වෙලාවේ සද්ද අහනවද කොයි වෙලාවේ වම තියනවද කොයි වෙලාවේ දකුණ තියනවද කියලා අපි මේ අයිතිකාරයකට කතා කරන්න කිසිම අයිතිකාරයක් නැහැ. ආහන්නේ මේ බවට කරන්නම් ඔය ගෙවල් දොරල තියෙන ප්‍රශ්න අයින් කරලා කැලේකට ගිහලා නිකන් ඇවිදීම සඳහා ඇවිදින්න ඕන. හුස්ම ගැනීම සඳහා හුස්ම ගන්න ඕන. ආන්න එතකොට තේරෙනවා මේ සියල්ලම කර්මානුරූපෝ සිද්ධ වෙනවා වගේ මේ සියල්ලම කර්ම කියලා කියන එකට බුදුහාමුදුරු විරුද්ධයි. ඒකට මේ පුබ්බේ කත හේතුක වාදේ කියනවා. නමුත් ඒක තමයි බලනකොට තේරෙන්නේ. එතකොට තේනවා මේ මෙතෙක් කල යමකට පශ්චාත්තාප වුණානේ තගතිරුකම නිසා තමයි. මම කරපු දේවල් නෙවෙයි මම වෙච්ච දේ. පෘථජනේ ඒක මමගේ තමන්ගේ ගිනුවට දාගෙන පශ්චාත්තාප. ආර්යයන් වංශලා කියන ඔබට පශ්චාත්තාප වෙන්න ඕන නම් අල්ලපු කිදිරියවත් එල්ලගෙන පශ්චාත්තාප වෙයලා. ප්‍රශ්නයක් නැහැ. නැත් මනුස්සකම කියලා කියන්නේ ඒ අයිති නැති දේ අතහැරපල්ලා. අයිති දේ එයි. ඒ නිසා භාවනා කරන මොනවත් කරන්න බෑ. කෙරෙන දේ දිහා බලන්න 100 100ක්ම ලස්සනට වැඩයක්. කෙරුවොත් මොන හරි කර්ම රැස් වෙනවා. වගේ කියන්න වෙනවා. ප්‍රශ්න වෙනවා. ඒ නිසා අපි මෙතනදී විශේෂයෙන්ම පරියන්කේදී මොනවත් නොකර සිදුවෙන දේ බලනවා. සක්මනේදී ඇවිදින එක විතරක් කරලා මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට තේරෙන පටන් ගනී මේක මේ කලින් වයින් කර බොනික් එක් වගේ ඇවිදිනවා. ඒතරකොට තමයි සක්මන කියන එක සිද්ධ වෙන්නේ. ඇවිදින මේ කෙනෙක් ඉන්න තාක්කල් සක්මන් භාවනාව පටන් ගන්නවත් නැහැ. කොයි වෙලාවක හෝ ඒක ඔක්කොම ස්වයන් සිද්ධව අනායාසයෙන් gediya විටින් ඇවිදින තැනට ගියාට පස්සේ පේනවා ඔන්න විවේකයක් තියෙනවා. උදේකලාවක් තියෙනවා. හොඳට බබා ඇවිදිනකොට අම්මා බලහන් ඉන්නා වගේ බලහින්න පුළුවන් ගතියක් එනවා. ඒකට ඒ යන්න ඇරලා ඒක දිහා බලහින්න ගතිය ගන්න එක තමයි අපි විපස්සනා වෙදී ගොඩක් පුහුණු කරන්නේ. ඉතින් ඒකට තමයි මේ දොරවල් ඇරෙන්නේ. වම කකුලට බර ගන්නකොට දකුණ ඉබේම ඉස්සෙනවා. කොයි එකද බලන්න ඕන කියලා ඕන තතපන්ට එපා. පේන දේ බලන්න. ඒව ඔක්කොම කලින් සැලසුම් කරලා තියෙන්නේ. මේ කරත්තේ රෝදේ මේ පැත්තට බර යනකොට මේ පැත්ත ඉස්සෙනවා. ආනේ කටුට දිහා බලන ඉන්නකොට පේනවා මෙව්ව අපි අවුරුදු කල්ප ගණන් සංසාරේ හිට කදා බලලා නැහැ. බැලුවොත් කර්මානුරූපෝ සිදුවෙන දේවල් වගේ තමයි පේන්නේ. ඒකට හරි විවේකයක් එනවා. දේවල් වෙනවා Tamanට චිත්‍රපටයක් හදලා චිත්‍රපටය දිහා බලා ඉන්න වගේ බලා ඉන්න පුළුවන්. අනේ ඒ ගතියට ලෑස්තිලා ගිය මිනිසයාට භවනා කියන එක විනෝදාන්තයක් මිස තටමන දෙයක් නෙවෙයි. එහෙම නැතුව මේ ශිල්පියක් යුද්ධයක් මෙතන මොකක්වත් නැහැ වෙන දේ දිහා බලන එකයි තියෙන්නේ. ඒ නිසා මීට වැඩි ඒ පැත්ත පේනවා තව තවත් වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට අහගෙන ඉන්න අයටත් ලොකු උනන්දුවක් වෙනවා. ওই ක්‍රමයටම මේවට කියන ධර්ම ඕජාව කියලා. බණේ බණ ධර්මයේ තියෙන රසය. භවනා කරනකොට දැනෙන ගති භාව ස්වභාව පුළුවන් තරම් උකහා ගන්න උකාගෙන වார்த்தාවට ඇතුළු කරන. ඒකට ඒ කරන තරමට Tamanට අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන සක්මන් භාවනාව කළෙමි. පැහැදිලි සිතෙන් මම් පාදයේ එසවෙන යවන හා තබන අයුරුත් එමෙම්ම දකුණු පාදයේ එසවෙන යවන හා තබන අයුරුත් දකිමින් සක්මන් කෙලිමි. එෙහිදී සිත වෙනස් නොවි පාදවල විලුඹ මුලින්ම ලනුපැදුරේ ස්පර්ශවන සැටිත් අනතුරුව පාද යවන විට පොළොවට සෙමින් ඇදී ගොස් ඇඟිලි බෝල තදින් බිම ස්පර්ශ වී යන අයුරුත් අත්දකිමි. අඩි 15ක් 20ක් පමණ යන මට කකුලට තද ගතිය හා වරක උණුසුම් ගතිය දැනුනි. විතක මම පෙරටු යන අයගේ සෙමින් පියවර තැබීම නිසා සිහින අසතුටක්ද දැනියයි. සිතේ ස්වභාවයේ එවිට මම මොහොතකට හැඳිනගෙන එය මානයක් නේදයි සිතා සිතා සිත සකස් කරගනිමි. මෙලෙස බාහිර ශබ්දද පැමිණියත් බොහෝ වේලාවක් සක්මන් කරන විට සිතේ සතුටු ගතියක්ද ඇතිවේ. දෙවෙනි එක සවනස පරියන්කේ ගැන. පරියංක භාවනාවේදී මුලින්ම නාසයේ අග හුස්ම යෑමීම් දැනුණත් ටික වේලාවකින් මේ ක්‍රියාවලිය ශරීරයේ කුමන තැනක සිදුවන්නේදයි අපහැදිලි වේ. මුලින්ම ආස්වාසයේ මුලැමැද හා අගද දෙවනිව ප්‍රාස්වාසයේ මුලැමැද හා අගද දැනෙමින් භාවනාව කරගෙන ගියමි. ප්‍රාස්වාසයේ අග දකිමින් ඒ සමගම ආස්වාසයේ මුල දකින මොහොතේ සුළු අපහසුාවක් දැනුනි. එවිට එහි අග නොතේරී ගියා. සමහර විටක දිග ආශ්වාසයක් හා ප්‍රාශ්වාසයක් සිදුවීමෙන් ඒ සිදූ අපහසුව මග ඇරුණා. විනාඩි 5ක් 10ක් පමණ බාධා නැතුව මෙලෙස ආනාපානය බැලිය හැකි වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් මගේ භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේච්චර අඩුපාඩු කියන්න බෑ. දැන් ඉගෙන ගන්නවා මේ මොනවද බලන්න ඕන මොනවද වාර්තාට ඇතුළු කරන්න ඕන කියලා. ඒ ගැම්ම හොඳයි. ඒ තියෙන විදිහට ස්වභාව ලක්ෂණ ගති බලන්න පටන් ගත්තට පස්සේ ඒක විස්තර කරලා බැලෙන්න නම් උච්චන්නෝ බලන්න ඕන ආසන්නෝ බලන්න ඕන. ඉසලා ඈත තියෙදි වගේ පේනවා ඊට පස්සේ මේ දෙක අතර බලන දෙයයි හිතයි ලඟ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හදිසි කරන්න යන්න නරකයි. ওই තියෙන ගැම්මම වැඩි වේලාවක් කරනකොට ඒ කලාව එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට වැඩි වැඩි තොරතුරු හරියට මේ මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවා වගේ අන්වීක්ෂයට දාලා බැලුවා වගේ ලං කරලා පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට එනකන් ওই ක්‍රමයට යන්න. ওই ওই දැනුමත් ක්‍රමේ. යම් වෙලාවක අරමුණ Tamanට පීවර 15ක් 20ක් එක දිගට යන්න පුළුවන්. හුස්මට 10ක් 15ක් එක දිගට බලන්න පුළුවන් වෙනකොට විතරක් උන්ට මේක එකලස් කරලා උත්සන්න විදියට ආසන්න වෙන විදියට ගියොත් තමන තේරෙන පටන් අරගනි. ওই ඈතින් බලනට වැඩිය විනස් වෙන භාවය, අනිත්‍ය භාවය ඇතිව නැති වෙන බව ඉතාමත්ව ප්‍රකටයි ලං වෙනකොට. එනිසා මේ ලං වීම තමයි අපි අපි කරන්න තියෙන එකලස් කරලා දෙනවා කියන්නේ සීරු මාරු කරනවා කියන්නේ. සංගීත භාණ්ඩයක් හොඳට සුසර කරනවා වගේ. එහෙම නැත්නම් රේඩියෝ එකක් ෆයින් ටියුනින් කරනවා වගේ. එහෙම නැත්නම් මැෂින් එකක ඇලයින්මන්ට් හදලා දෙනවා වගේ. ඉතින් ඒක හදාන දන යන්න ගියහම පේන්න පටන් අර ගන්නවා මේ එකලස් වෙච්ච ගමන් නිට්ටයයි කියලා පොයක අනිත්‍ය බව තේරෙට පටන් ගන්නවා. ඒ තරම් ශීක්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ලෑස්තිලා යන මනුස්සයා මනස හසහස කරගෙන යන්නේ. ලෑස්තිලා කියන මනුස්සයා කලන්ත හැදෙනවා. මේ මොකද්ද උනේ? මේ බලන්න හිටපෙක දැන් පේන්නේ බලාන ටික වෙනස් වුණා. බලාන එක දීවිලා වැක් කරනවා කියලා කලබල වෙනවා. ඒ නිසා ලෑස්තිලා යන එකට දෙකක් සිද්ධ වෙතයි. එකක් දකින්න විදිහට බය වෙන්නෙත් නෑ. අනිත්‍ය පිළිගන්න ලෑස්ති. සමීප වෙන වේගය වැඩි. වලාර එල්ල නිසා. එතකොට අවුරුදු ගණන් භාවනා කරන්න ඕනේ. මේ ශිල්ප ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔය ඔතෙන්ට යනකම් ඔය දැනුම පාවිච්චි කරන ඔය දැනුම තුකම ලඟ වුණාට පස්සේ ඒ කියන්නේ ওই මට්ටමට පදන් වුණාට පස්සේ අර උන්ට එබිල බලන, උච්චන්නව බලන, ආසන්නව බලන ගතිය වැඩි කරන්න. එතකොට මත් කරන සුළු, කලන්ත කරන සුළු අදාහ ගන්න බැරි තරම් ඒ විනාශ වෙන බව තේරෙයි. ඒකට ලෑස්තිලා යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන ඊයේ පස්වරෙහි භාවනා භාවනාක ශාලාවේ ඇති ලනුපැදුරේ සක්මන් පටන්ගත් විට එහි ඇති දැඩි දැඩි ගොරෝසු බව පළමුව විලුඹටත් පසුව යටිපතුලේ ඉදිරියට ඉදිරි කොටසටත් ස්පර්ශවන අන්දම නිරීක්ෂණය කළෙමි. එසේ ලනුපැදුරෙහි රළු බව විඳින්න ඉදිරියටත් ආපස්සටත් කීප විටක් ගියෙමි. නොදැනීම හිත දෙපතුලෙන් ඉවතට ගියත් ඉක්මනින්ම නැවත අරමුණේ පිහිටියේය. මෙසේ සක්මන් කරන අතර ඈතින් මීකිරි විකුණන ගීතයක් ශබ්දවාහිනී යන්ත්‍රයකින් ඇසී හිත අරමුණෙන් ඉවත්ව ඉබේම ඒ දෙසට යොමු වේ. එහෙත් එය දැනගත් වහාම නැවතත් හිත අරමුණට යොමු විය. අද දින භාවනා ශාලාවේ ඇති ලනුපැදුරිය සක්මන් කරන විට එහි ඇති ගොරෝසු බව නිසාම හිත එහි වඩාත් රැඳෙන බව අවබෝධ විය. පසුව උඩ වැලිමලුවේ සක්මන් කරන විට කයද ඉදිරියට නැඹුරු වෙමින් රූකඩයක් මෙන් ඉදිරියට ඇදෙන අන්දම නිරීක්ෂණය විය. පර්යංක භාවනාව ඊයේ දින සක්මන්ට පසු පැවති පර්යංක භාවනා අවස්ථාවේදී ඒ සඳහා සිත යොමු කිරීමට උත්සාහ කළද මීකිරි ගීතයට ගීතය මතකයට එන්නට විය. එවේලෙහි හිත බොහෝ විසිරී තිබුණු බව පැහැදිලි විය. අරමුණ වෙත නොගෙන ඒමට මදක් අපහසු විය. අද දින පර්යංකට වාඩි වී සිටින විට පිටුපස සහ දෙකකුල් කුෂන් එක මත සහ පොළවේ ස්පර්ශ වී ඇති අන්දමෙන් නිරීක්ෂණය කළෙමි. සියල්ල අමතක කර හුස්මට අවධානය යොමු කළ විට හුස්ම වැටෙන බවත් මුලින් නොදැනෙන පසුව සෙමෙන් හුස්ම වැටෙන බව දැනින. එහෙත් වැඩි වේලාවක් හුස්මට අවධානය යොමු කිරීමට නොහැකි විය. හේතුවක් නොදැනීම හිත ඉවතට යයි. කොපමණ උත්සාහ කළද සක්මන් භාවනාවේදී පමණක් හිත එකතැනක් තබා ගැනීමට අපහසුය. කාරුණික උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවහා දීර්ඝායුෂ පතමි. කියන්නේ සක්මන් භාවනාවේ හිත පිහිටනවා පරියංගේ පිහිටන්නේ නැහැ කියන එක වගේ ලියලා තියෙන කියවනකොට නම් කියවේ සම්පූර්ණ අපබ්‍රන්ථයක්. කොහොමුණත් කමන්නේ මම හිතන්නේ මං හිතපු එක තමයි ලියලා තියෙන කියලා මං හිතනවා. ඒ වගේම මේ රංගද නාට්‍යයේ තියෙන අර දීකිරි සින්දුවට මාත් හරි කැමතියි. ඒක තමයි ඒක තමයි වෙලා තියෙන්නේ. දීකිරි දීකිරි ගෙනාවදී කිරි කවයි ගණ්ඩ කොමේ මං දෙන දීකිරි කියලා ලස්සන ගෑණියක් නටනවා. ඒ සමානලට එහෙම වෙනකොට මම ඒ සින්දුවම දාගෙන ඉන්න විනාඩි 5ක් විතර ජොල්ලියට ආනපානෙත් ආනපානෑ සතිය පිටනවා ජොල්ලියකුත් තියෙනවා ආනපානයි කියලා මට කිසිම කනගාටුවක් එන්නේ නැහැ මම දන්නවා මගේ හිත තියෙන දී කිරියොල කියලා ප්‍රශ්නයක් නැහැ ඒකට වෛර කෙරුවොත් බෑ එහෙම නැත්නම් ওই සද්දයක් ඇහුණා මොනදී අවතී හිත ගියේකනේ ඒක දන්නවනේ එච්චරයි ඒ එකකටවත් අපිව කෙලසන්න බෑ ඒ සතිය ආරක්ෂාව තියෙනවා ඒක නිසා ඒකට මනාපමනාප පහළ වුණොත් කෙලස්. ඒ වෙලාවට එන්නේ අපි කරපු කර්මානුරූපව තමයි. ඒ නිසා ඒකක්වත් මේ නොවිය යුතු දේවල් මොනවාක්වත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. වෙන දේ සතියට අහු වෙනව නම් බුක් කීපින් තියෙනවා නම් මගේ හිතේ තියෙන දැන් සින්දුවේ මගේ හිතේ තියෙන එපා වීම මගේ හිතේ තියෙන වමේ මගේ තියෙන දකුණේ ආස්වාසේ ප්‍රස්වාසේ කියලා වාර්තා කරන එක විතරයි තියෙන්නේ. ඒ දීගිරි සින්දුව දැන් කියන්නේ අර පරණ ගෑණි නෙවෙයි. ප්‍රශ්නයක් නැහැ. අපිට මොකෝ. එකම සින්දුව. ඉතින් ඒ වගේ මේ අපි දන්නවනම් හිත මනාවෙන් ගත්ත දෙයක් ඒ බව දන්නවනම් මම. ඒකට කියන්නේ ගෝචර සම්පජඤ්ඤය කියලා මම ඉන්දිය යුතු ගෝචර භූමිය දන්නවා. හැබැයි මම ඉන්නේ ගෝචර භූමියෙන් පිට බව දන්නවා. මම ආරක්ෂක තැන පැනලා ඉන්නේ. ඒ බව දන්නවනම් ආරක්ෂක තැන ඉන්නවට වගේම ආරස්සාවක් තියෙනවා. මොකද හදිසිච්චම යන්න ඕන තැන දන්නවනේ. මේකෙන් තමයි සතියේ විවිධාංගීකරණය වෙන්නේ. සතිය ඕන තැනකට ගියාට හරියට වැස්සි බැඳලා පැටිය දිගේලි කරලා. වැස්සි තනකොළ කනවා පැටිය නටනවා. කොච්චර නැටුවත් පේන තෙක් මානෙන් එහාට ගිය ගමන් වැස්සි ගාපු ගමන් පැටිය එනවා. එනිසා පැටිය බඳින්න එපා. පැටිය ලියලා දාන්න දෙන බඳින්න. දෙන්නම වැඳලා හිටියොත් හැදෙන්නේ නැහැ. පැටිය හැදෙන්නේ නැහැ. ඒ වගේ ඒ ඒ එනේන දේවල් වලදී එනේන විදිහට ඒ සතිය සකස් කර ගන්නවා කියන එක ඒක ටිකක් සෙල්ලක්කාර වැඩක්. නමුත් මේ කියන එකකට පුළුවන් කරන්න. ඒ පේනවා මේ ලකුණු වල බෙන්ලා දීලා තියෙනවා. එහෙම තිබුණාට Taman දන්න මගේ හිතේ තියෙන සින්දුවක, මගේ තියෙන වමේ, මගේ තියෙන ආනපානේ කියලා එච්චර තමයි කියන්නේ. ඒ ඒ වගේ වර්ග තෝරන්න යන්න එපා. විශේෂයෙන් මේක හරි අමාරුයි කියන්න නමුත් මම උත්සාහ කරනම් කොතන හිත පිටි ගියා සැකයක් නැත්නම් කවදාකවත් මූලකත්ම තණ්ඩා හිත ගේන්න යන්න එපා. ඉන්න තැන ඉන්න හරින්න. සැකනම් විතරක් සැකහැර කර ගැනීමට මූල කර්මත්තාන හිත ගන්න ඒකත් කාලේ නාස්ති කිරීමක් කියලා පණ්ඩිත ශාංශ කියනවා. ඔය කොතන ගියත් හිත යන්නේ ධර්මයේ තියෙන තැනකට. ඉතින් ආධුනිකයා ගොඩක් වෙලාට අර වර්තමාන මොහොත ගෙනල්ලා අරමුණට ගෙනල්ලා හිත කීකරු කරගන්න හදනවා. ඒත් විශ්වාසය ආපු වෙලාවේ හිතට යන ඕන තැනකට යන්න දෙන්න. හැබැයි සතියේ ටෝච් එක ගහලා දෙන්න. එතකොට කොතන හිත තිබුණත් අනාරක්ෂිත නැහැ. ඉතින් ඒකට තමයි ඔය අපිට ওই විවිධ ශබ්ද වේදනා හිතවිලි දිගේ අපි ටික කලකොලොප්පම් කරන්නේ. කලකොලොප්පම් වුණොත් මනාපමනාප පහළ වුණොත් කෙලෙස්. එතකොට අපිට තේරෙනවා අපි බුදුන්ගේ ශිෂ්‍යයෝ. අපි භාවනාවක ඉන්නේ, අපි සතිය සතියක ඉන්නේ, අපි සීලෙක ඉන්නේ. ඉතින් ඒ තියේදී ඒක කොහේ ගියාට මොනවක්වත් වෙන්නේ. ඒක ටිකක් අමාරු ඇති දරන්න. මොකද එහෙම අහලා නැති නිසා. නමුත් කවදා හරි මේ මේ නිස්සරණ වලින් එළියට යන්න ඉස්සෙල්ලා ඔක සාහතික කරගෙන ගියොත් වැඩමුළුව හිතයටත් වැඩිය සාර්ථකයි. ඒ නිසා මේ වෙත පැමිණෙන කිසිම අරමුණක දොස් නැහැ. ඒ අරමුණ හැම එකක් වෙන්නේ අපිට උගන්වන්න. ඒකත් එක්ක හැප්පිලා ගැටිලා තමයි කෙලස් ඇති කරගන්නේ. ඒ නිසා ලියලා තියෙන එකෙන්ම පේනවා මේ කෙනා ඊවට කැමති කෙනෙක් කියලා. හිත නරක කරගන්න එපා. කොයි පැත්තට ගියත් අරමුණ කොයි එකක් ගත්තත් සතියේ මොන එකක් අරමුණ වුණත් ඒ බව දන්න කම නිසා අරමුණේ කෙලස් ගතිය නැති වෙනවා කියලා හිතාන ඉදිරියට යන්න. මටත් ප්‍රශ්නේ වැරදුනේ අර සින්දුව නිසා තමයි. ප්‍රශ්නේ? වැරදියට කියෝනේ ස්වාමීනා. ඒක ඉතල ප්‍රශ්නේ ඔය ඉතලත් වැරදිව වැරදුවා. ඉතින් මම කියන්න හොඳ නැහැ. ඉතින් තරහ වෙනවනේ. නිදහසේ මම මේ වගේ නිදහසේ වැඩමුළුවට කියන නිදහස නේ නේවාසික වැඩමුළු කියන එකට කිව්වේ නිදහස් වැඩමුළු දෙකකට අවිලා තියෙනවා කියන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බාර දూరు කාර්යයක් අපිට පවරවන. මොන බාර දూరుද අකුරු ගන්න පුළුවන් කීයේ පන්ති ඉඳලා උගන්ලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ අකුරු කියව ගන්න බෑනේ අපිට. බැරි එක තමයි කියන්නේ මම මේ. ඒකයි මම කිව්වේ ලයිට් එක දාලා තියපන් ඉඳ ගන්න අඳුර තැනක. අඳුරනේ වෙන්නේ මෙතෙන් දෙන්න. හොඳට එළිය වැටෙනවා. නෑ එළිය තියෙනවා. එළිය තියෙනවා. එනකොට නාකි විදියට වැඩ කරනවා. මේවා පාරක් කියවලා තැවිත් තියෙන්නේ. ඒකට තව ලකුණු කැපෙනවා. මේ කියවලා ඇවිල්ලත් බෑ දැන් කියවන්න. ඉතින් ඇත්ත කියන්න එපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ලියන මනුස්සයාට මොකද වෙන්නේ? ලියන මනුස්සයාට තේරෙනවනේ මේ දැන්න දැන පච කියන්නේ කියලා. අනිත් එක මටත් ලාවට තේරෙනවා. මං කොලිත් මම යති නෑ. ස්වාමීන් වහන්සේට ඉතින් මේවා ගැන මොනවා කියන්නද අපි ඉතින් දන්නවනේ. එක වචනයක් කියනකොට ස්වාමීන් වහන්සේ දන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. මෙය මම ඊතා නිහතමානීව ලියමි. මම කාලයක් තිස්සේ වහන්සේගේ උපදෙස් පරිදි ආනපාන සතිය වැඩුවෙමි. ආස්වාස ප්‍රාස ප්‍රාශ්වාසය දැන් සංසිඳී භාවනාවට ඉඳගත් විට ශුන්්‍යතාවයට හිතයේදී අනිමිත්ත අරමුණේ සතිය පිහිටේ. සමහර අවස්ථාවල ගුහාවකට ඇදගෙන යනසේ දැනේ. ටික වේලාවක් ගිය පසු නැවත අරමුණට එනවා. එවිට සිටිතන පවා අමතක විය. මේ ඉදිරියට කරගෙන යාම පිණිස ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුප බොහෝ දුර නොවේවා. මේකන කැමැතිද උසාවියේ කූඩුවට නගින්න? එතකොට මේකේ සඳහන් කරලා තියෙනවා වර එක අර වගේ අඳුරු ගුහාවකට යනවා නැත්නම් නොදන්න තැනකට යනවා වර එක ආයසරයක් වහාම අරමුණු වලට එනවා අරමුණු ආවට මොකද මං කොහෙද හිටියේ මතක මොකුත් නැහැ එතකොට මං අඳිනවා මේ චිත්‍රය එක තැනක තියෙන අරමුණු නැහැ එහෙම නැත්නම් හිස්තන නැත්නම් ශූන්‍ය අනිත් පැත්තේ අරමුණු තියෙනවා මේ අරමුණු තැන නැත්නම් ඉඳලා තියෙන තැනට යෑමත් තියෙන තැන ගන්න නැත්නම් යෑමත් අපිට එච්චර පාලනයක් නැහැ නමුත් මම මේ අහන ප්‍රශ්නේ මේ දෙකෙන් කොයි එකට කොයි එකද වඩා හොඳයි කියලා හිතෙන්නේ නැත්නම් දෙකටම සමාන රුචි අරුචිකමක්ද තියෙන්නේ නැත්නම් මේක මේකට වඩා හොඳයි කියලා හිත ජජ්මන්ටල්ද මේක ගැන විනිශ්චය කරනවද කියන එක තමයි මට දැනගන්න ස්වාමීන් වහන්සේ මුලදී නම් තිබ්බා මේ එළියට ඇතුළට යනකොට පොඩි බයක් එළියට නෑ නෑ ඇතුළ කියලා බෑ මට කියන්න ඕනේ හිතෙන්ට යනකොටද බය තියුනේ අරමුණට එනකොටද කියලා ඇතුළ කිව්වට මට තේරෙන්නේ නෑ හිස් තැන යනකොට බයක් තිබ්බා. අරමුණට එනකොට බයක් තිබ්බේ නැහැ. මොකද ඇස් දෙක අරිනකොට ඉන්න පරිසරය නිසා. නමුත් ඒක කාලයක් තිස්සේ පුරුදු වුණාට පස්සේ දෙකම සමතුලු භාවයකට ඇති වෙලා ඇතුළට එන එක එළියට එන එක අතර වෙනසක් නැහැ සවන්නාසිත. ඔව් ඒ වගේ තියෙන එක භාවනාවේ කාලයක් භාවනා කරපු නිසා Tamanට ඇති වෙච්ච තලතුණකමක් දිනුවක් වගේද පේන්නේ නැත්නම් මේ දේවල් ගණන් ගන්න නැතුව බීටි ඇලියට වේනා ගායනා කරන්න නැතුව වගේ ඉඳුරන්ගේ ඔලොමොට්ටල වීමක් වේදද හිතෙන්නේ නැත්නම් තලතුණකමක් විදිහට වැටහෙන්නේ භාවනාවෙත් එක්කලා තියෙච්ච. ස්වාමීන් තලතුණකමක් මැචියුරිටි එකක් එක්ක තමයි ඇති උනේ කියන්නේ මොකද? මේක තමයි ගැඹුරෙන් ඔය අපි ධර්මයේ කියලා තියෙන භව තණ්හා විභව තණ්හා කියලා විස්තර කරන එක අපේ කාම තණ්හාව නම් තේරෙනවනේ කාම තණ්හාව කියන්නේ මේ ඇහැට කන දිවට නාසයට රූප ශබ්ද ගන්ධ රස පෙන්වන එක. භව තණ්හාව කියලා කියන්නේ අරමුණු වලට කැමති. විභව තණ්හාව කියලා කියන්නේ හිස්තන්ට කැමති. ඉතින් අර කාමතණ්ණාවෙන් අපි හිත ගත්ත ගමන් රූප ලෝකෙට ගෙනිච්ච ගමන් රූප පේනකොට අරමුණ පේනකොට මුලමැදක පේනකොට සතුටුකුත් තියෙනවා. ඒක න සමහරලාට නොපෙනීම බය නිශ්චලකම මේ මේ හිස්තන බයකට සලකනවා. තව සමහර විතර නෑ නෑ රූපෙට වැඩිය හොඳයි අරමුණට වැඩිය හොඳයි හිස්තන දියුණුකමක් කියලා. ඒ නිසා සමහර රූප නැත්නම් අරමුණ එහෙම නැත්නම් තියෙන දේ දැනෙන දේ හොඳයි නොදැනෙනවට වැඩිය කියලා හිතනවා. සමහර තුන නොදැනෙන දේ හොඳයි. දැනෙන දේ දුර්ලභමක් කියලා. මේ දෙකෙන් එකට ඕනම කෙනෙක් අහු වෙනවා. කවදා හරි භාවනා කරන්න ඕන දෙකටම සමහිත එනකම්. දැනග දන දන ඉඳලා නොදන් තන්න ගියත් නොදන් තන්න දන තන්න ගියත් මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. දෙන්න එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් වෙලා තියෙන මේ දෙක දෙකට බෙදෙන එක තමයි විඥාණය කරන මැජික් එක. මේ විඥානයේ මැජික් එකට අහුවෙන්නේ නැතුව ශූන්‍යතාවයේ හිටියත් කියලා අරමුණට ආවත් ඉබේ අරමුණට ආවත් අරමුණේ ඉඳලා ආය ශුන්්‍යතාවයට ගියත් මේ දෙක අතර වෙනසක් නැහැ. ඒක මේ වදේද මේ පැණිද කියනා වගේ දෙක එකට දෙන්නේ නැතුව මේ වදේ හිටින්නේ නැහැ. ඒ නිසා අපි මේ දෙක පිළිබඳව වෙන් කරනා තාක්කල් භාවනා ඉවර නැහැ. දෙකම එකයි කියනකොට වාර්තාගත කරන්න දෙයක් නැහැ. ඒක මේ භාවනා කරලා ගත්ත එකක් නෙවෙයිනේ. භාවනා කරලා කියන්නේ මේ නීවරණ ටික පොඩ්ඩක් අයින් කරලා පොඩි වැඩක් නෙවෙයි ලොකු වැඩක් තමයි. මෙතෙන්ට අනේකෙ තින්නේ ওই අපේ ජනගහන ගත්තාම 50ක් භවයට කැමති. අරමුණු පේන එක හොඳයි නොපෙනෙනවට වැඩිය කියලා. තව සමහරක් ඉන්නවා නොපෙනෙන එක හොඳයි ඒක දියුණුයි අරමුණු පේන එක හොඳ නැහැ කියලා. ඒකේ මම කියන්නේ කුට්ටයි ගෑනිත් එකයි ඕටු ගෑනිත් එකයි දෙන්නම එකයි. මණිකේ කිව්වත් එකයි නෝනා කිව්වත් එකයි වදේම තමයි. ආනෝක තේරුම් ගන්න ඉතින් භාවනා මධ්‍යස්ථාන වල මේ වැඩේ කරන්න බෑ. අපි එදිනදා ජීවිතේ ගත කරනකොට බලන්න ඕනේ අපිට කරදර එන වෙලාවද අපිට හොඳ කරදර නැති වෙලාවද කියලා. මොකද දෙනෙක් නම් කියනවා කරදර නැහැ කියලා. ඒ වුණාට කියන්නේ මොකද දරුවන් ඇති අම්මාලා, දරුසොල් තල්පෙන්නාලා, දරුවන් නැති අම්මාලා නිකන් දෙලිදි බුම්මාලා කියලා කියනවා. කරදර කැම නැති වෙනකොටත් උනා වගේ. ඕකම තමයි භාවනා කරලා වෙන වෙලාවක හිස්තැනකට යනවා. ඒකට පාළුයි. කරදර එනකොට ආතති ගති උණුසුම් කම්පන චංචල තියෙන මේ දෙකටම සමහිත දාපුවාට පස්සේ විඥානයේ තියෙන ඔය මායාකාරී ගතිය නැති වෙනවා ඒක විඥානියම නෙමෙයි වැඩේ කරන්නේ දැන් භාවනා දිනුනයි කියලා කියන්නේ විඥානියනේ දැන් හොරාගමයි පේනානේ කන්නේ තියෙන්නේ ඒ නිසා දිතරම බලන්න ඕනේ මේ දෙකෙන් අරකෙන් මේකට යන්නේ මට පාලනයක් නැහැ නමුත් යන හැම වෙලාවෙම මෙතන රුචිකත්වයේ තියෙනවාද කියලා අරකට වැඩිය මේක රුචි අරුචි අන්නේ දිග තියෙන තැන විතරමයි අවධානය යොන්නේ අරමුණ හෝ නැති එක නෙවෙයි රුචි අරුචිකන් දෙකට අවධානය තියාගෙන යන තාම ඇති සියුම් වර්ග ભેදයක් ඇතුවට වැඩිය නැතුව හොඳයි නැත්නම් නැතුවට වැඩිය ඇතුව හොඳයි කියලා ඒක බලන්න බුදුහාමුදුරන්න බෑ කාටවත් බෑ තමන්ම බලන්න ඕනේ ඒක මේ භවනා අරමුණේ විතරක් නෙවෙයි එදිනදා ජීවිතය ගත කරනකොට ලාභේන කොටයි පාඩු වෙන කොටයි ස්තුති කරන කොටයි බැනුම් අහන කොටයි යසසේන කොටයි ආයසේන කොටයි සැපේන කොටයි දුකේන කොටයි දෙකටම නොසැලෙන මනස આવොත් මිනිස්සෙක් වෙන්න බෑ අමනුසයයකට නමුත් බුදු දඥාන්සේ එතෙන් තමයි අපි ගෙනියන්න හදන්නේ ඒ කිය අජත්ත වශයෙන් අරමුණු සහ අරමුණු නැති කිරීම කියන එක ආධ්‍යාත්මික වශයෙන් බලනවා ආචාර ධර්ම වශයෙන් බannවා ලාභයක් ආවත් පාඩුවක් ආවත් වේදනාවක් ආවත් සැපක් ආවත් සමබර භාවයට එන එක. තේරුණාද? ඒක ඉතින් කාලයක් පුරුදු කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූලික කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව මම හුස්ම රැල්ල වෙත අවධානය කරමින් ඇතුල් වන හුස්ම රැල්ලක් පිටවන හුස්ම රැල්ලත් වෙත අවධානය යොමු කරමින් භාවනාවේ යෙදෙන විට ඇතුල් වන හුස්ම රැල්ල බරගතියකින් සහ සීතලට ඇතුල්වන බවත් පිටවන හුස්ම රැල්ල උණුසුම සහ සැහැල්ලු සැහැල්ලු බවත් මෙනෙහි කළෙමි. මෙසේ කරන අතර කීප වාරයක් පරිසරයේ නැසෙන ශබ්ද නිසා අවධානය පිටව ගිය අතර නැවත ආනාපානයට සිත යොමු කළෙමි. මෙසේ කිහිප වාරයක් සිදුවිය. ඊට පසු සිහිය නැවත මූලික කර්මාස්ථානයට ගෙන ආවෙමි. ආශ්වාස රැල්ලත් ප්‍රාශ්වාස රැල්ලත් ටික වේලාවකදී නොදැනී ගියේය. නාසිකාග්‍රයේ ස්පර්ශ වන බව නොදැනී ගියේය. අතපය තිබෙන බවත් නොදැනී ගියේය. සිත වෙන අරමුණු වෙත ගියේ නැත. මෙසේ ටික වේලාවක් පැවතුණි. උගුරේ කසන ගතියක් ඇතිවිය. කැස්සක් ඇතිවිය. දකුණු පාදයේ වේදනාවක් ඇතිවිය. ඊට පසු ඇස් දෙක ඇරුණා. නැවත ආනාපානයට සිත යොමු කළෙමි. කරුණාකර උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී චිර ජීවිතයේ අත් වේවා. මේ රචනෙ ලියලා තියෙන විදිහට මෙහෙම කියන්න පුළුවන්. එක එක තැනකින් පොඩි ඉඟියක් දෙනවා නම් දැන් මේ අරමුණු මොන ආනපනේ ඉන්නකොටත් දන්නවා පිට ගියාමත් දන්නවා අපව ගන්නකමත් දන්නවා කියන එක දන්න කෙනෙකුට අපි හිතමු දකුණු කකුල වේදනාවක් ආවයි කියලා. ඒකට අපේ හිත දකුණු කකුලටනේ සාමාන්‍ය යන්නේ. පොඩ්ඩක් හිත දාලා බලන්න වම් කකුල නිවන් දැකලා ඉන්නේ වෙලාවේ. බන්ධාවල කිසිම වේයක්. මේ දෙක දෙනකොට අපේ හිත යන්නේම දුක තියෙන තැනටනේ. පොඩ්ඩක් අවධානය දාලා බලන්න මේ දකුණු කකුල වේනකොට හිත කලාතුරෙන් තමයි ස්පර්ශ වෙන්නේ. මේ කෙනෙකුට බලතැකි මේ වෙලාවට වම් කකුලට මොකද වෙන්නේ කියලා. එතකොට දැන් කකුල මේ ටිකක් කර එක තැන වාඩි වෙලා ඉනකොට මේ උගුරේ පොඩි කැස්සක් එනවනේ. ඒ කියන <coughs> ගාන්න වෙනවා කැස්සක් එනවා. එහෙම නැත්නම් එයා ඉබේම කහිනවා. ඒක නැති වෙලාව අපිට තේරෙනවද කියලා බලන්න. කරදර තියෙන ටික විතරයි අපිට තේරෙන්නේ. අපේ හිත හොයන්නෙම අර බල්ලා අසුචි හොයන්න වගේ. නිලමැස්සා අසුචි වන්නගේ කරදර තියෙන එක තියෙන. ඒකට මේ දකුණු කකුල කරදර. මුළු කයම සැනසෙනවා. වචනයක් කතා කරන්නේ. අර ක්‍රීදෙන එක ගැන විතරයි කතා කරන්නේ. ඒතර අපි කරන්න තියෙන්නේ මොකද්ද? දැන් භාවනා කරන මනසේ හරි ඇත්ත තමයි බබා. දකුණු කකුල හරියට දෙනවනේ ඌ යන්නේ හොඳයි. වම් කකුල පොඩ්ඩක් බලනවා. අනේ මොකුත් නැහැ. දැන් මේකෙන් කොයි එකද සමාව සමාදම් වෙන්නේ? කතා කරන්නේ මොනවා ගැනද අපි? අර 199.99ක් වේදනාවක් නැති කය ගැනද? එතන තියෙන වේදනාව ගැනද? කොච්චර කඩප්පුලි නොකෑමනා දහවතුරා පට්ටපඳුර හිතද්ද තියෙන කියලා පොඩ්ඩක් බලන්න. උන්තුවට පුරුදු කරන්න ඕන. ඒකල බලන්න උන්ට තිබ්බ ගම යන්නේ කුණටමයි. යන්නේ කරදරේටම හරියට ප්‍රවෘත්ති මාධ්‍ය වේදීන් වගේ. කවුරු හරි දුස්චරිතයක් කරුවා නම් ඒක ගෙනල්ලා පත්‍රේ මුල් පිටුවේ දාලා බලන්න රට නරක් වෙලා තියෙනවා කියනවා රට නරක් වෙලා නේ පරට්ටයෝ පත්‍ර විකුණ ගන්න නැති කුණු හරප ඇදිනවා අපේ හිත ඊට වැඩිය කැතයි ඉස්සෙල්ලා හොඳට බලන්න මෙයාට සම සම දීලා මීහරක මණ්ඩේටමයි යදින්නේ එලහරක ගොඩටමයි යදී. ඒ වගේ මේ වේදනාව තියෙන එක උද්දීපනය කර කර කියණ්ඩයි ලියණ්ඩයි කටවුල් කර කර කියණ්ඩයි කොච්චරක් ක්ලෑෂ්ලා ඉන්නවද කියලා. ඇයි හත් දෙයනේ මේ කකුලේ තව තියෙනවනේ 23 කුණ වේ තව 31ක් කුණප. ඒක ෂෝක් එකට ඉන මොනක්වත් කතාවක් නැහැ. මේකත් කකුල වේදනාවක් නැහැ නෝන්න බබා දොයි. ඒතුළු කියන ඕන් ස්වාමීන් වහන්සේ බලන්න නිින්ද ගියා. ඒතුළු කියනවනේ පීයක් කරන එනපම් පපුවට අන්න ඒතුළට ඇහැරෙනවා. අන්න වගේ ඌසලා මෝට ගහන්න ඌසලා උට ගහන්න ගහලිවල වැරගෙන ගියොත් තේරෙනවා මේ ශරීරය හරි කය හරි හිත හරි කවදාකවත් අපේ සුභ සිද්ධියට නෙවෙයි වැඩ කරන්නේ. කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් හිතසුව පිණිස නෙවෙයි වැඩ කරන්නේ කුණමයි අවසන්. විදියකට මගේ හිත කියනවා මගේ කය කියනවා පීයෙන් දමලා ඉන්න ඕනේ ඔය කියන කටට. හැබැයි මේ අනික් කට්ටිය තටමැව්වට ඒගොල්ලන් කරන්න බෑ. මේ ලියපෙක් කරනට මම හිතනවා අල්ලන්න පුළුවන් වෙයි. දකුණු කකුලේ වේදනාවක් තියෙනවා හොඳයි. ඒකට හොඳට එන්නටලා වේදනාව දිහා බලලා මේ මේ පුච්චනවා වගේ, කපනවා වගේ, තලනවා වගේ, මිරිකනවා වගේ බලලා දැන් බලන්න වම් කකුල hina වෙවි ඉන්නවා. කිසි කරදරයක් නැතුව වචනයක්වත් නැහැ. අර නලියනෙක් ගැන තමයි කතාව. ඒක අනිදාස් ලියන්න මම දකුණු කකුලේ වේදනාවක් තියෙදි මම වම් කකුලට බැලුවා එයා පාටියක් දානවා ජොලියක් දානවා සිද්ධි කිරි දී කිරි හින්දුව කියනවා වම් කකුල ජොලියේ ඉන්නවා ඒක ලියපු දවසේ ඕන්න නිවන් දකින්නවා කියලා කියයි කරදර පැත්තට හිත අදිනක නෙමෙයි කරන්නේ හරි ගිය පැත්තේ තියෙන දශමිල් කියන්නේ කරදර 99 පැත්තක දාලා එදාට ඒකට කියනවා සුබවාදී හැකි සංඥාව සක්කෝ කච්චර කල්යයිද කියලා හිතන්නේ කොච්චර කල්යයිද කියලා හිතන්න මේ අවිශ්වෙන දේවල් වල පිටිපස්සේ දුවන හිතක්. ඒ ඒකට සාපේක්ෂව ඒක තියෙන්න ඕනේ. ඒකට සාපේක්ෂව දකුණු කකුල වේදනාව එනකොට වම් කකුලට හිත දාගන්න තරම් අපිට සිහිපත එලව ගන්න පුළුවන් නම් වම් කකුල සාක්ෂි දෙය දාන්න. ඊට පස්සේ දකුණු ගැන ගැන නොකියම වම් කකුල ගැන විතරක් කිව්වොත් ලෝකේ තියෙන හොඳම සාහිත්‍ය ග්‍රන්ථය බවට පත් වෙනවා. මේකේ දුක නැත්තම් මේකේ සැප නැහැ. මේ දෙන සාපේක්ෂව තියෙන ඇයි මේ දුක විතරක් කතා කරන්නේ දුක්ඛේ අඥාණයට ඇති දුක්ඛේ අඥාණය පිළිබඳ අවිද්‍යාවට නොදැනීමට ප්‍රේම කරන එක තමයි අපේ ප්‍රධානම ජීවන වෘත්තිය දුක්ඛේ අඥාණයට ප්‍රේම කරනවා ඒකල එක සැපක් කියලා අල්ලගන්න හදන ඒ නිසා මේ පොයින්ට් එක අල්ලගෙන පොඩ්ඩක් භාවනා කරලා බලන්න. එතකොට අනිත් දවසේ දකුණු කකුල වේදනාවක් එන්නකම් බලන්නේ. 2007 දෙයියනේ වේදනාව වෙන්නේ නැහැ. ඒක අලි කෙලියයි. අනේ දකුණු කකුල වේදනාවත් මම වම් කකුල වේදනාව බලන්නයි යන්නේ. පොඩ වරෙන්කෝ කියන්නේ. මොකක්වත් වෙන්නේ. අනේ මට කැස්සක් වරෙන් කියලා යන්න බෑන භාවනාව. කහින්න ළඟ ඉන කෙනෙකුටවත් කැස්ස නැති වෙනවා. පොඩ්ඩක් ලෑස්ති වෙලා යන්න ඕයි හැම දෙයකම එකක්වත් වෙන්නේ නැහැ. මේ අනික් කටේ පටලවා ගන්න බෑ මේ ලියපෙකන පුළුවන් නම් ඔන්න ඔය දේ කරලා බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූලික කමඨාන පර්යංක භාවනාව ආශ්වාස ප්‍රාශ්වාස හොඳින් නිරීක්ෂණය කළෙමි. ආශ්වාස ඇතුළීමේදී දකුණු නාසයෙන් දැනුන අතර සුළු මොහොතකට පසුවයයි ආශ්වාස ප්‍රාශ්වාසයේ පිට වුණේ. එය උඩුතලට දැනුනි. විනාඩි 15ක් පමණ හොඳ සතියෙන් භාවනා කළත් දැඩි උණුසුම් තත්වයක් ගතට දැනිනේ. පසුව භාවනාව නතර වී ටික වේලාවක් සිටියෙමි. නැවත භාවනාව ගැන අවධානය යොමු කෙලිමි. උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ භාවනාව කියන එක මොකද්ද කියන එක අදහස් කරන්න කියලා කිව්වොත් මට තේරෙනවා. නැත්තම් මට කියන එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මෙතන භාවනා කරයි කියන එකේ මේ ලියපෙකන මොනවද අදහස් කරන්නේ? භාවනා නතරුණයි කියලා තියෙනවා, භාවනා කරයි කියලා තියෙනවා. වචනේ අර්ථය එන්නේ නැහැ කියවල. කැමති නැද්ද? මම මගේ කියන්නේ මේ ලියලා ඇති රචනයේ භාවනා කරනවා කියන එකෙන් තමයි මොකද්ද අදහස් කරන්න කියන එක මට දැනගන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාස දෙක හොඳින් මෙනෙහි කරා පිට වෙන්නේ කොහොමද ඇතුල් වෙන්නේ කොහොමද දැනෙන්නේ මොනවද කියලා ඔව් නිරීක්ෂණය කරා ඒ කියන අදහසෙන් මේ කොලේ යටන ආය ලියන්න බලන්න ඔය ඔය ලියමන ලියන්න බෑ මේ භාවනාව කියන මොකද්ද අර්ථයක් හිතේ තියාන ලියලා තියෙන්නේ භාවනාව කියන වචනේ తాවකාලිකව වැත්තක තියලා සතිය පිටවනවා කියන එක ගන්න මේකෙදි හැරෙන්න බලන්න ඒ රචනය මේ කොලේ තියා ඉල්ලගන්න. ඉල්ලගෙන ඉල ආයෙ කියවන්න කියලා බෑන්ට් නැවත ලියන්න සතිය පිහිටුණා කියන වචන දාලා අපි හෙටට හෙටට දාන්න ආයෙසරක් පෙට්ටියට එදාට Tamandම තේරෙ මේකේ අහන ප්‍රශ්නේ නෙවෙයි ඇහෙන්නේ. මොකද මේ භාවනා කියන වචනේ වැරදිට පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා ඒ ලියුම තියාගෙන අලුතෙන් අරදිට ලියලා දාමු ඈ. මම මේ කිව්වයි කියලා තරහ යනවා නෑ. ඈ තරහ වුණා කියලා දින් කරන්න දෙයක් නෑ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා නිවසේදී ආනාපාන සතිය පුරුදු කරන කෙනෙක්. එෙහිදී මට ආස්වාස් ප්‍රාස්වාස නාස්පුඩු තුලින් ඉහළ පහළ යන ආකාරය 3-4 වතාවක් වැනි සුළු මොහොතක් ප්‍රකටව පවතී. ආදුනිකයෙක් වශයෙන් මෙහි පැමිණි මාහට ආනාපාන සතිය තුල තපර 10ක් සිහිය පැවැත්වීමට අපහසුයි. ඇස් පියාගත්තම ඇස් රිදෙනවා. වේදනාකාරී. ඒට හේතුව කුමක් විය හැකිද? කරුණාකර උපදෙසක් දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා. ඔය ඒකෙදින් හේතුවක් හොයන්න බෑ හේතුව කියලා ඔකට කියන්නේ. ඒකට කමන්නේ සක්මන ගැන කියන්න බෑනේ මට පොඩ්ඩක්. එතකොට මං කියලා දෙන්නම් උත්තරේ. ස්වාමීන් එච්චරයි මේ ප්‍රශ්නේ. නෑ මං කියන්නේ මේ ලියපු එකනා හේතු නෙවෙවට හේතු කියලා කියන්නේ සක්මන් භාවනා කරාද ඔය කියන කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ සක්මන භාවනාවේ. ඒක පිළිබඳව වගතුක පොඩ්ඩක් දුන්නොත් මට ඒ හරහා කියලා දෙන්න පුළුවන් පරියංග භාවනාව. කැමැතිද මේ අත උස්සන්න මයික් එක ගන්න කට උත්තරක් දෙන්න? ආවෙ තියෙන ළඟම තියෙනවා මයික් එක. අවසරයි සමිනාස් සක්මන් භාවනාව හොඳින් කෙරෙනවා කියලා හිතන්න පුළුවන් පියවර පහක් හයක් වගේ සිහියෙන් කරන්න පුළුවන් වෙන අරමුණකට ගියත් නැවත මූල කර්මස්ථානයේට හිත ගන්න පුළුවන් ඒ ධාම තේරෙනව නේද? පය තිනකොට හොඳට පියවර පහක් යන එකේ වැටුණ දේවල් කියන්නේ නැති ගතිය. අපි හැමදාම මතක් කරන දේ තියේදී වටවලල යන ගතිය. මේක මම මතක් කරාට පස්සේ ওই කීපේ කායේ කියන්නේ සක්ම භාවනාදී හොඳ බවට මොනවද අත්දැක්කේ කියලා. වැලි මළුවේ සක්මන් කරද්දී පතුලට දැනෙනවා වැලි, ඒ කියන්නේ සියුම් ගතිය ම්ම් එච්චර අන්නේ කහුලන්න. එතකොට ගොඩාක් ඔయిత වැඩිය තමගේ රචනය සාරු වෙනවා, පෝජා වැඩෙනවා. ඊට පස්සේ බලන්න වාඩි වුණාට පස්සේ දැන් මම සක්මන් කරන්නේ නැද්ද? සක්මන් කරනව නෙවෙයිනි වාඩි වෙනවා කියන්නේ. නේ? තේනවා. ඔව්. ඒක කියන්නේ ඇවිදිනවා. දැන් ඉඳගෙන ඉන්නවා කියලා දන්නේ කොහොමද කියලා බලන්න. මම තේරෙනවද කියන දේ? දක්මන් කරනකොට අපි දන්න වැලි පොළවේ පරිචත්තර කාලේ පය පෑගෙනවා, පතුල දැනෙනවා. ඒක හොඳට අහුල ගන්න ඒතරතුර. ඒකල බෑන දැන් වාඩි වුණාට පස්සේ මම දැන් සක්මන් කරන්නේ වාඩි වෙලා ඉන්න කියන එක මොකෙන්ද දැනෙන්නේ? මොකෙන්ද දැනෙන්නේ? මොකෙන්ද ඇඟ වෙන්නේ? කොහොමද හිතෙන්නේ? දැන් දැන් ඉඳගෙන නෙවෙයි හිත ඇවිදිනවා නෙවෙයි දැන් මං ඉඳගෙන ඉන්නවා කියලා දන්නේ කොහොමද? කකුල් පිටිපස්ස ස්පර්ශ වෙනවනේ පොළොවට. ආනේ ටික ලියන්න. එතකොට ඒකත් සාර්ථකයි. ඇස් දෙක වහන්නත් එපා, ආනබන හොයන්නත් එපා, මතුවෙන දෙලියයි. මේක ආධුනික ප්‍රශ්නයක් නෙවෙයි. කාටත් තියෙන දෙයක්. තියෙන දේ කියන්න කිව්වහම මට තප්පර 10ක ආනපාන ඉන්න බෑ, ඇත්ත වහගෙන ඉන්න බෑ. මේ මේ ඇත් දනවා. ඒ කොහොම මේ මොකද්ද ගෙදරින් ගෙනාවු රාමුවකට රින් ගන්න හදන. නිකන් බලන්න ඇවිදිනකොට මට මේ විදිහට පේනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? නැත්නම් ඉඳගෙන ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? ඉඳගෙන ඉන්න බව තැක නැතුව මම දැනගන්නේ කොහොමද කියලා ඉඳගෙන ඉන්න බවට හොඳට ඉස්සු දාලා කියන්නේ. හරි දැන් ආනපන තේරෙනවා. සමා වෙන්න. පතක්පන තේරෙන පරියන්කයක් තේරෙනවා. දැන් මේකේ තවත් චිත්තක්ෂණයක්. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වෙම ඉන්න කුමක් කළ යුතුද? එච්චරයි භාවනා කරනවා කියන්නේ. මේෂා අර අරකේ ගන්න වාසිය මේකටත් දාගන්න. ඒකල ඉඳගෙන ඉන්න ලක්මණ ගියාට පස්සේ බලන්න දැන් මම ඉඳගෙන නැද්ද? නෑනේ. ලක්මණ කොහොමද දන්නේ? ඒකට කියාවේ මෙතන ඉනකොට වදින්න තැන නෙවෙයි ඇවිදිනකොට වදින්න. ওই දෙක වෙන් කරලා හඳුන්වනවයි කියන එක එච්චර මහා විශාල ත්‍රිපිටකයක් දැනගන්න ඕනේ නැහැ. ඒක සඳහා විශාල පුරුද්දක් අවශ්‍ය කරන්නේත් නැහැ. මේකට කියන්නේ පරිච්ඡේද ඥානෙ. ඉඳගෙන ඉනකොට ඇවිදින්න නැති බව දන්න. ඇවිදිනකොට ඉඳගෙන ඉන්න නැති බව දන්න. තව ඉස්සරහට යන්න ඕනේ නම් වම තිනුට බලන්න කොහොමද දකුණ නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා? දකුණ තිනුට බලන්න වම නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා? පොඩි දෙයක් එක තැනක අල්ලගන්න ලේස බීම් එකක් ගැහුවා වගේ එනේ එනේ එනේ එනේ ඔය විදිහට කඩ කඩ කඩ කඩ ගියාම ඔය තියෙන දැනුම හොතරම ඇති. එසා සක්මණෙන් පටන් අරගෙන ඒ ඒ බෙදෙන බගතිය කපල බලන ගතිය ඇති කරන පරියංගයට ගිහිල්ලා බලන්න එවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කොහොමද ඒක දන්නේ කියලා එච්චරයි. මම අල්ලලා දෙන්න හදන පොයින්ට් එක තේරෙනවද? ඔව් සර්. නැත්තම් පැටලෙනවා. කියන මං කියන්න හදන කාරණා වැටෙනවද? එහෙමයි සන්නේ. ආ කියමු බලන්න වැටෙච්ච එක මොකක්ද වැටුනේ කියලාද? ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න ඕන සක්මන් කරනකොට සක්මන් කරනවා කියලා දැනගන්න එක අභියෝග කරන්න දැනගන්නකොට කියනවනේ මොකෙන්ද මේක ඔප්පු කරන්නේ මොකෙන්ද මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා හීනෙන්ද නෑ ඇත්තටම කොහොමද දන්නේ ආන සක්මන් කරනවා නේ කොහොමද දන්නේ? සක්මන්කට මෙහෙමයි දැනෙන්නේ දැන් මේකයි කියලා මේ දෙක වෙන් කරලා කියන එක විතරයි මෙතෙන්ට අවශ්‍ය කරන්නේ. මේ මං කියන්නේ ආරම්භය විතරයි. ඊට පස්සේ ඕක දිගේ ඕන තරම් යන්න පුළුවන්. එනිසා හෙටත් ලියන්න ඕනේ. හෙටත් ලිව්වම මං අල්ලගන්න මං කියපු කාරණා තේරුම් ගත්තද කියලා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හයක් තියෙනවා. අපි කියවලා ඉවර කරමු. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස පරියංක භාවනාවේදී ආස්වාස හා ප්‍රස්වාසයේ නිරීක්ෂණය කළෙමි. ආස්වාසයේ සිසිල් බවත් ප්‍රාස්වාසයේ උණුසුම් බවත් මා සිතට දැනිනි. අනතුරුව ගැඹුරු ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් අද්දුටු වෙමි. ටික වේලාවකදී ආශ්වාසය හා ප්‍රාශ්වාසය ඊතා කෙටි වූ අතර අනතුරුව ශරීරයේ ඊතා සැහැල්ලු ගතියක් දැනුණු අතර පාද සහ උඩින් තිබෙන්නාසේ දැනිනි. ඉඳගෙන සිටින පෙදෙස බර ගතියක්ද දැනිනි. අද උදෑසන භාවනාවේදී ටික වේලාවක් යාමේදී කහපාට බල්බයක් දැවලෙනවා මෙන් පෙනී නිවි යාමටත් නැවත දැල්වීමටත් ටික වේලාවක් දක්නට ලැබිනි. සක්මන් භාවනාවේදී පාදයේ එසවීම ගෙන යාම තැබීම හොඳින් නිරීක්ෂණය කළෙමි. පරිසරයේ ඇතිවෙන බාධා නිසා සිත වෙනතකට ගියද නැවත පාදයේ කෙරෙහි සිත යොමු කෙලිමි. භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ ආબોධයම වේවා. මේක දිගට ගෙන යන්න උත්සාහ බලන්න වැඩි ආශාව ප්‍රසවාස ගානක් වැඩි පියවර ගානක් ගැම්ම හරි දික් කරන්න වැඩි වේලාවක් පාත්තන්න උත්සාහ කරන්න ඕනේ. කරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි සිත යෙදුවෙමි. හුස්ම ගැනීමේදී එය මනාව වැටහුණත් හුස්ම හෙළිවීමේදී සමහර අවස්ථාවන්හිදී එය කැඩී පවතිනක් මෙන් දැනේ. නුමුදු පිම්බීම හැකිලිම ඊට වඩා පැහැදිලිව දැනේ. මෙසේ සිත වඩාගෙන යද්දී අමතර ශබ්ද ඇසුනි. එයට සිත ගිය සැනින්ම නැවත භාවනාවට සිත පිහිටවනවා. මගේ ධනහිස් රෝගය නිසා වාඩි වෙන විට ඊතා වේදනාවක් දැනේ. නමුත් භාවනා වේලාවේදී එය නොදැනේ. නැවතත් මට නැගිටින විට ඒ වේදනාවෙන් පීඩා විඳිමි. භාවනා අවස්ථාවේදී පිටස්තර දේවල් මතකට ආවත් හිත පිට ගියා කියා සිත එතනින් තර කරගනිමි. නතර කරගනිමි. මෙසේ එක දිගටම හත් අට පාරක් භාවනාවේම සිත යෙදුවත් අතීත සිද්ධීන් එකවර හිතට දැනේ. එවිටත් සිත පිට ගිය බව දැනගෙන ආස්වාස ප්‍රාස්වාසයට හිත යෙදුවෙමි. මුල් දවසට වඩා සිතුවිලි ඒම අඩු බවත් මට දැනේ. දැන් බොහෝ සිත එකකගෙන සිටීමටත් ශබ්දයක් ඇසුණත් පමණක් සිත විසිරේ. තෙරුවන් සරණයි. ඔය දොඩට මූල කර්මත්තාන්ට ගිය වෙලාවේදී සමීප නිරීක්ෂණය කිරීමෙන් වැඩි විස්තර බැලීමෙන් හිත පිට යන එක නතර කර ගන්න පුළුවන්. දැන් පොට අහුවෙලා තියෙන්නේ මූල කර්මත්තේ සමීපව ඇසුරු කරන්න. උත්සන්නව ඇසුරු කරන්න. ආසන්නව ඇසුරු කරන්න. එතකොට හිත හිත දෙකක් කරන්න බෑනේ. එතකොට පිට යන එක නතර. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරිරංග භාවනාවට එන්නේ සක්මණින් පසුයි. මම ආනාපාන සතිය වඩමි. ආස්වාස ප්‍රාස්වාස හොඳින් වෙන්කර දැනේ. ස්පර්ශය නාසිකාග්‍රය ඇතුළතින් දැනේ. ආස්වාස සියුම්ය සිසිල්ය ප්‍රාස්වාසයේ උණුසුම්ය රළුය මද වේලාවකින් ආස්වාස ප්‍රාස්වාසයේ සමව දැනෙන්නට පටන් ගනී පසුව සියුම්ම දැනෙන නොදැනෙන පමණට එයි එක් එක් පර්යංකදී වෙනස් වෙමින් විනාඩි 5 10 15 තරම් කාලයක් පවතින බව පවතී මේ தત્ත්වය මම වසර දෙකක් තරම් කාලයක් තිස්සේ අත්විදිමි ක්‍රමයෙන් කාලය අඩු වුණු විස වැඩිවීමක් දක්වන්නේ නැත උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව අත් වේවා. ඒ කියන්නේ වෙනස් වීම ඉක්මනට ඉක්මනට සිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් විනාඩි 15ක් බලනකොට වගේ නෙවෙයි දැන් ඊට ඉක්මනට විපරිණාමයේ තිබිලා වෙන දෙයක් පාටපත් වෙන එක. ඒ නිසා ඒක පත්‍ර ආහනපාණෙන් සද්දයකට ගියත් සද්ද දිගේ වෙනස් වෙන හැටි බලන්න. වේදනාව දිගේ වෙනස් වෙන හැටි බලන්න. වෙනස් වීමට ලෑස්තිලා ගියොත් මේක හොඳ මල් මාලයට මල් හම්බෙලා තියෙනවා වගේ එනේන දේ වෙනස් වීම කියන સંદર્ભය හරහා වෙනස් වීම කියන මාතෘකාව දිගේ හරහා කරගෙන යන්න පොඩි හැකයක වාසියක් වාසියක් හැකයක් තිබිලා තියෙනවා නිසකව මට ඕනේ කරලා තියෙන්නේ කොයි කර්මණෙන් හරි කමන්නේ වෙනස් වීම දකින්න විපරිණාමයේ දකින්න ඇතිව නැති වෙන බව දැකීම කියන අනිච්ච සංඥාවෙන් භාවනාවට යන්න එතකොට ලොකු ධෛර්යයක් එනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය ආනාපානයේ යෙදී සිටින විට ආස්වාසේ කීප කීපයක් ප්‍රකට වන අතර ඉන්පසු ඒක්මනින් සියුම් වී නොදෙනියයි. එවැනි බොහෝ අවස්ථාවල කය සැහැල්ලු වී උඩුකය නොදැනෙන ස්වරූපයක් ඇතිවේ. මේ විට ප්‍රීතියකුත් සතුටු ස්වභාවයකුත් ඇතිවේ. නමුත් මෙසේ ටික වේලාවක් සිටින විට කිසිවක් ප්‍රකට නැති නිසා සිත උදාසීන භාවයට පත්වේ. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාසය ප්‍රකට නැති විට ආසාග්‍රයේ දෙස බලා සිටිය යුතුයද? උපදේශක් පතමි. තෙරුවන් සරණයි. මෙතෙන්දී අරමුණ තියෙනකොට සතුටකුත් අරමුණ නැති භාවයට කෝල ගතියක්, බය ගතියක්, චකිත ගතියක්, සැක ගතියක් ඇති වෙන හැටි දැනගෙන යන්න ඒ වගේම පුංචි උපදේශයක් විතර දෙන්න බුදුහාමුදුරෝ කියනවා අරමුණ තියෙනකට වැඩිය හොඳයි නැති එක කියලා පොඩි ඉඟියක් දීලා තියෙනවා. නමුත් අපේ හිත අරමුණ නැතිකට බයයි. ඉතින් ඒකට බුදුන් කෙරේ සද්ධාව තියාගෙන අරමුණ තියෙනවට වැඩිය හොඳ අරමුණ නැති එක ඒක තවත් කෙලෙස් අඩුයි කියලා අන්න ඒකට පොඩි තල්ලුවක් දීලා බලන්න ඒක නෙමෙයි අවසාන සත්‍යය. නමුත් එතකොට තමයි යන ගමන පිළිබඳව ලොකු පෙරදැක්මක් ඇති ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව සක්මනෙහි යෙදෙන විට পায় තැබීමේදී පාදවල යටිපතුලට තද ගතියක් දැනේ. පළමුව දැනෙන්නේ විලුඹටයි. නැවත ඔසවන විට තද ගතිය නැති වී සෑල්ලුවක් දැනේ. මේ අයුරින් දෙපා වලට තද ගතිය සහ සෑල්ලු ගතිය දැනෙමින් විනාඩි 5ක් පමණ සක්මන් කළෙමි. බාහිර ශබ්ද ඇසෙන විට ශබ්දයක් කියා මෙනෙහි කළෙමි. නැවත සිත සක්මනට අරමුණු කරගත හැකි වේ. මෙසේ වරින් වර සිත පිට ගියද පය භාගයක් පමණ සක්මන් කළ හැකිය. උපදේශක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ පයේ තද ගතිය මෙලෙක් ගතිය වගේම සමහර විටක නිශ්චල පොළොව කම්කන චංචල পায় සීතල උණුසුම කියලා මේ ධාතුන්ගේ අනික් උපමානත් ඔය අතරතුර අල්ලා ගන්න පුළුවන් වෙයි. ඒ අල්ලා ගත්තොත් උපමාන වැඩි වෙන්න වැඩි වෙන්න ධාතු ක්‍රියා වැඩි වෙන්න වැඩි වෙන්න අනිත්‍යතාවය ඉක්මනට ඉක්මනට වෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් දැකලා තියෙන්නේ මෙලෙක් ගතිය තද ගතිය විතරයි අනිකුත් ඒ ධාතු ගුණක් දක්නාසුලෝ බලන්න. එතකොට ඒක තුල මේ ඕජාව ගතිය, පොහොර ගතිය, රස රස ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විටදී මුලමැද අක වශයෙන්ද වම දකුණ වශයෙන්ද මෙනෙහි කෙලිමි. දකුණු පාදයේ වේදනාව නිසා එය බිමට ස්පර්ශ වෙන සැනින්ම වම් පාදයට වඩා දැනේ. සිහියෙන් මම පළමුව විලුඹද මැද කොටස සහ ඇඟිලිද පොළවට ස්පර්ශ වන තරම් වන ස්පර්ශ කරමි. නැවතත් අනිත් පාදයේද එසේම තබමි. මෙසේ ලනුපැදුරේ ටික දුරක් යන විට තවත් යෝගිවරයෙක් පැමිණෙන නිසා මම ටයිල් කොටසට අයින් උනේමි. ඒ විට ලනුපැදුරේ ඇති රළු බවත් ටයිලේ ඇති මටසිලුටු බවත් මනාව වැටහුණත් නැවත මට ලනුපැදුරේම මම ලනුපැදුරේම සක්මන් කරමි. අමතර ශබ්ද නිසා සිත වෙනතක ගියත් නැවතත් සිත විසිරුණා විසිරුණා කියා සිත පාදයටම සිත යොමු කළෙමි. පාදයට සිත යොමු කරගෙන භාවනා කළත් විටින් විට සිත විසිරුණත් පාදයටම සිත යොමු කෙලෙමි. මෙසේ බොහෝ වේලාවක් සිත එක්තැන් කරගෙන පාදවලටම හිත යොමු කරගෙන කරන විට පයේ වේදනාව මුල් අවස්ථාවට වඩා අඩුවෙන් දැනෙන්නටද විය. බොහෝ අවස්ථාවන්හිදී පුණ්‍ය කටයුතු භාවනා කටයුතු පොය දිනවල වන්දනා ගමන් යෑමේදී මේ පයේ වේදනාව මට ප්‍රශ්නයක් වෙයි. අනිත් දවස්වලට ඒ ගතිය අඩුය. මෙය මට ප්‍රශ්නයකි. කරුණාවෙන් මෙයට පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඉතින් අපි මේ භාවනා කරනකොට ඉතින් දුක්ඛ සත්‍යයනේ ඉක්ව කරන්න හදන ඉතින් ඇවිල්ලා ඉන්න ගෙදෙට්ට. ආපු දුක්ඛ සත්‍ය පෙන්ටයි කියාගෙන යන්න. ඒකට මේ පිංකම් කරන්න එළියට යන්න හදන්න එපා. මේ කකුලේ එනකොට බලන්න එක ඇත්තක්ද මේ පේන්නේ වර්තමානෙමද හිත තියෙන්නේ දැන්මද මෙතන තියෙන්නේ මගේමද තියෙන්නේ කියලා බලන්න. ඒකට වේදනාව තියෙනකොට සතිය හොඳට තියෙනවා. ඵලයන් කිව්වත් යන්නේ. මේ තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න හැටි. එහෙම නැත්නම් පැන්ඩෝල් පෙත්තක් දීලා බට්ටියක් කාලා බුදියා ගන්න ගයි. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ. එනිසා දුක ගෙදෙට්ට එනකොට සීල දේව දුවගෙට වැඩි ආ කියලා පැමිණි දුක් පැනිරායි කියලා කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න මට කියදාගේ යනකොට වේදනාව මෙහි තියලා යන්න පුළුවන් මේ එතකොට. එපමණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න නැති වෙච්චාම අප්සෙට් වෙන්නේ. අන්තිමට ඉක්මනට ගියානේ. ඒ අර මට ඕන වුණා ඉවර කරන්න. මේ කොහොමරි පැයකට මම මං එනකොට අද පොඩක් වෙලා ගියා. කොහොමරි පැයකට වගේ වෙලාවක් ගත්තේ. කොහොමරි මං හිතනවා ප්‍රශ්න ලියමනේ සහ ඉදිරිපත් කිරීමේ යම් ප්‍රගතියක් පේන්න තියෙන එක සතුටු වෙන්න ඕනේ. එතකොට අනික් අය තේරුම් අරගන්න භවනා කරන එක නෙවෙයි වැදගත් දේ. කොතැනද ඊට දාන්න ඕනේ? ලියන්න ඕනේ කොහොමද? කියන්න ඕනේ කොහොමද කියන එක දන්නේ නැති වුණොත් එහෙම මේ භවනා කෙරුවේකේ වැඩකුත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ප්‍රශ්න වැඩි උනායි කියලා බරකට ගන්න එපා. ලියන්න එතකොට මේකේ ව්‍යාකරණය අහු වෙන්න පටන් අරගෙන එතකොට අද දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ වෙනකොට ඔක්කොටම එක මට්ටමකට මේ මේක රසයක් වටේන්න පටන් ගනී එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි සාකච්ඡාව නැවත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.